ගැහුවක් ගහනවා බැන්නොත් බයිනවා මැරුවොත් මරනවා කියන කතාවල් අපේ බුදුහාමුදුරුත් එක්ක ගැලපෙන්නේ නැහැ. අපේ බුදුහාමුදුරුත් එක්ක ගැලපෙන්නේ නැහැ. මොකද බුදුරජාණන්සේ සාරාංශකේ කල්පලක්ෂයක් ඒ පෙරුම් පුරලා ඒ පූරිත පාරමිතා ශක්තියෙන් තමයි මේ කතා කරලා කියන්නේ මහණීක බැවිද්දට ගැලපෙන්නේ අපින් අර දුර්වලකමට අපිට කේන්ති යන්න පුළුවන්. අපි හිතමු දැන් භාවනා කරනකොට එකපාරට බල්ලෙක් බුරනවා. එතකොටම අර හොඳට හරි ගිහිලා තියුණ ආනාපාන සති 12ක් 15ක් කරගෙන ඉන්නකොට බල්ලෙක් බොනවා. එතකොට අපිට අර චිහ් කියලා හිතෙනවනේ. මේ බල්ලා නිසා මට යම් ප්‍රමාණයක චිත්ත පීඩාවක් එනවනේ. ඒ චිත්ත පීඩාව එහෙම තියේදී කොච්චර ඉක්මනට ආපහු ආනාපානට එන්න පුළුවන්ද කියන එක තමයි භාවනාව කියන්නේ. ඒක තමයි තපස කියලා කියන්නේ. ඒක තමයි මහානකම කියලා කියන්නේ. මේ බල්ලගේ ජාතකයේ ඔය ඔයා ඌට බැන බැන ඌගෙන් කතා කරලා යන්න ගියොත් අපේ හිත තනුගලේ නූල කඩාන ගියා වගේ යනවා. ඒ ඔක්කොම කරදරේ තියේදී ආපහු කොච්චර වෙලා ගන්න පුළුවන්ද කියන එකට ඉංග්‍රීසියෙන් කියනවා රෙසිලියන්ස් කියලා. එහෙම නැත්නම් අපි කැලයක් මැද තියෙන බොහොම සාන්තව තියෙන විලකට අපි ගලක් ගහනවා කියලා කියන්නකෝ. ඒ ගහපු ගලේ හැටියට බිල කැළඹෙනවනේ. දැන් ආයෙසෙදක් විල විල තැම්පත් වෙන්න කොච්චර වෙලා යනවද? තැම්පත් වුණොත් විලේ ඡායාව පේනවනේ අපිට. අඩිය පේනවනේ. කැළඹුණොත් විරේ ඡායාව පෙන්වන්නේ නැහැ. විලේ අඩිය පෙන්වන්නේ නැහැ. ඒෂා මොකෙන් කැළඹුණත් ආපහු ඒ කැළඹිච්ච එක තැම්පත් වෙන්න කොච්චර වෙලා යනවද කියලා අපි කරන්නේ මේ මයින් ජායක දාලා එහෙම නැත්නම් අපි ළඟ තියෙනවා මේ බෝතලේ හදලා තියෙනවා මම මේ පොඩි ආම්රණ කියලා පොඩි වැඩක් පෙන්වන්නට හදන්නේ හරි මැජික් එකක් දැන් අපේ හිත සාමාන්‍ය තියෙනකොට උදේ පාන්දර නැගිටලා එහෙම බලනකොට ওই වගේ තමයි හිත තියෙන්නේ. මණ්ඩි වගේක් තියෙනවා අඩියේ තියෙන්නේ. දැන් බලන්න හරහා පේනවනේ මේ බෝතලේ. නේ? ඊට පස්සේ උඩ ඉඳලා බැලුවොත් අඩිය පේනවා. දැන් මේ ආම්රන්ට ඕන කවුරුර ඇවිල්ලා ගැව්වා. නැත්නම් මේ ආම්රන්ට බල්ලෙක් බිරුවා. කුරුල්ලෙක් කෑ ගැව්වා. ඒකට මොකද වෙන්නේ හිතට? ඕන්න ඔය වගේ වෙනවා. දැන් බලන්නකෝ ඕකේ එහා පැත්ත පේන්නෙත් නෑ අඩිය පේන්නෙත් නෑ මේක දැන් ගොමදිය කෙරුවා වගේ අල්ලි අවුලනේ තියෙන්නේ. දැන් ඕ ඊට පස්සේ ආයෙසෙන මට කැළපෙන්නේ නෑ මේක. මම භාවනා කරන හාමුදුර කෙනෙක් මං කරබනින්න ඕනේ ඒ කෑගේ හොට හරිනේ. කැළඹිච්ච එක කැළඹුණා. දැන් මොකද වෙන්නේ කියලා බලන්න. පේනවද මොකද වෙන්නේ කියලා? මොනවද වෙන්නේ? ඈ? tempat වෙනවා. දැන් මේ මං අහනවා ප්‍රශ්නයක් මේ ආමරගෙන නෙවෙයි අහන්නේ හරිද? ඔය ඉස්රාම් පෙළේන පොඩි ආමරන් ටිකෙන් අහනවා මේ තැම්පත් වීම සඳහා මේ ආමර මොනවද කිරුවේ? කැළඹිච්ච බෝතලේ අවුල් පාසේ තැම්පත් වෙන්න මේ ආමර මොනවද කිරුවේ? පළවෙනි පෙළියේ ඉන්න පොඩි ආමතුරු හත් නමක් වැඩ ඉන්නවා. අට නමක් ඉන්නවා. කට උත්තර දෙන්න බෑ. අට නම නෙවෙයි නම නමක් ඉන්න. දැන් දැන් ආයතිපුන විදිහට බෝතලේ ආවනේ. ඒ අර ඇලපිච්ච බෝතලේ ඔතෙන්ට තැම්පත් වෙන්න පොඩි ආමර මේ මේ මේ ආමරගේ ධම්ම ධම්ම දුබද්ද කියලා මේ ආමර නමගේ අපි කියන්නේ 13 ඉලක්කම කියලා. මොකද්ද කිරුවේ? ඊට පස්සේ පිටිපස්සේ නාම රූපේලි කියන බෑ. මේ කැළඹිච්ච බෝතලේ තැම්පත් වීම සඳහා මොකද්ද මේ ශාන්ති කෙරුවේ? ඒ ආමතු ඔක්කොම ගොළු වෙනවා. ඊට පස්සේ පල්ලේ පීඩියට આવොත් ඒකත් ගොළු. අඳ ගොළු බීරි. කවුද කැමති අත උසලා කියන්න මේ ආමතු මොකද්ද කෙරුවේ? මොනවාක්වත් කරපු නැති එක තමයි කරපු දේ. ඕන්න ඔච්චරයි භාවනාව කියන්නේ. මොනවා කෙරුවත් ඕක කැළඹෙනවා. ඉතින් ඒ තැම්පත් වෙන එක දිහා බලන්න හිටපන් හොල්ලන්න එපා. ওই තැම්පත් වෙන්නේ බුදුහාමුදුරුවෝ හින්දාද? ධර්ම නිසාද? සංඝයා නිසාද? සීල නිසාද නෑ. ඒ හැටි. ඕනේ බල්ලෙක් විරුවට කඳු පාත් වෙනවයි. පොඩ්ඩක් හිත ඇවිස්සෙනවා තමයි ඒක තැම්පත් වෙනවා. සතෙක් කෑ ගැහුවයි කියන්නේ භාවනා කරනවයි කියන්නේ තැම්පත් වෙනවා. මේක මේක අපිට ලැබිච්ච ජන්ම දායාදයක් අපිට තෙනේ තැම්පත් වෙච්ච එක දිහා හොඳට අතේ තියාන බලائیں۔ අතේ තියන්න තු මේසොට තියන්නකො ඒත් තැම්පත් වෙනවා. අපි ඕක හැම සතිපාසලකම හැම තැනම කරලා පෙන්නනවා. දැඟලුවොත් තව දැඟලිලා රැවිසිල්ල වැඩි. ඒ නිසා අපි ළඟ එහෙම තැම්පත් වෙන ගතියක්. එහෙම නැත්නම් මේ අනුසය වශයෙන් එන කෙලෙස් පවා කලබල කරන්නේ නැතුව ප්‍රතික්‍රියා කරන්නේ නැතුව ඉන්න පුළුවන් ගතියක් තියෙනවද කියලා බලන්න මේ භාවනාවෙන් එපිට මොකක්කත්ම සංසාරයක් මොන සීලක් නැහැ පොඩි ආන්තුනේ. භාවනා කරලත් හිත ඇවිස්සෙන්න දෙන්න ඕනේ. ඇවිස්සුනාට පස්සේ අපිට මොනවත් නොකර සිටීමෙන් මේකේ තැම්පත් වෙන බව බලන්න පුළුවන් නම් බුදුජානකසේ සඳහන් කළ තියෙන අපේ මරණේ භද්‍ර මරණයක් වෙයි. භද්‍ර කාලක්‍රියාවක් වෙයි. මොකද අපේ කාය කර්ම අපූති කාය කම්මස වචී කර්මේ අපූති වචී කම්මස අපූති මනෝ කම්මස මේක මෙහෙම අතේ තියාගෙන කාය කර්ම මොකුත්ම නැහනේ වචන කතා කරන්නේත් නැහනේ හිතෙන් අදිෂ්ඨාන කරන්නේත් නැහැ අනේ මේක තැම්පත් යන තැම්පත් යන තැම්පත් මොකක්වත් නැහැ ආනේ විදියට අපි අපේ භාවනාවේ නැත්නම් අපේ මහානකම එහෙම නැත්නම් අපේ තපසේ එහෙම නැත්නම් අපේ ක්‍රියාකාරකම් වල දක්ෂකම පේන්නේ මොනම හරි දෙයකින් ඇවිස්සුනාට පස්සේ අපි කොහොමද ඒක දිහා වැඩ කරන්න කියලා බලන්න. ඒක තමන් තුලින් දැකලා මැරෙන්න ටිකක් කල්යතුව දකින්න ඕන හැබැයි. දැකලා ඊට පස්සේ එන ඕන කරදරයක් ආවොත් මම බුද්ධ පුත්‍රෙක් වගේ. බුද්ධ දුහිතෘකාවක් වගේ. උපාසක උපාසිකාවෙක් වගේ මේකදී බුදුහාමරෝ දීලා තියෙන ජප මන්ත්‍රය තමයි යමක් නොකර සිටීම. ආන්න ඒක කරන්න පුළුවන් නම් ජීවත් වෙන කාලේ අපිට කියන්න පුළුවන් භාවනායි කියලා පැමිණුණයි කියලා. නිසා උත්සාහ කරමු අද ඉඳලා මැරෙන්න දවස් කීයක් යයිද දන්නේ නැහැ. මට නම් ඒක හරියටම කියන්න දන්නේ නැහැ. හැබැයි එකක් නම් මට ෂුවර් පොඩි ආමතෝ තරහ වෙන්න එපා කිව්වට මැරෙනවා මැරෙනවා මැරෙනවා මැරෙනවාමයි. කවදා හරි මැරෙනවා. මම නැසත්තරේ ටිකක් ඉගෙනගෙන තියෙනවා. කේන්දරයක් තියෙන හැම කෙනෙක්ම මැරෙනවා. මට අර දිනේ විතරයි කියන්න බැරි. ඒ නිසා අද ඉඳලා මැරෙන මොහොත දක්වා දිගටම සීලයක් රකින්න සමාධියත් වඩන්න බල්ලොත් කෑ ගහපු දාවයි කුරුල්ලොත් කෑ ගහපු දාවයි නරි රිලවුත් කෑ ගහපු දාවයි තුවාල වෙච්චාවයි හිටනරක් වෙච්චාවයි අපිට පුළුවන් නම් මෙන්න මේ වගේ හිත තැම්පත් කරන්න ඒක ඒකාන්තෙම අපිට පෙන්වනවා අපිට භද්‍ර මරණයක් භද්‍ර කාලක්‍රියාවක් වේවා සියලු දෙනාටම මැරෙන්න වේවා කියන ප්‍රාර්ථනාවෙන් බණ නතර කර. එහෙම කියන එක හොඳ නැද්ද? මම කියන්නේ මේ භද්‍ර මරණයක් වේවා භද්‍ර කාලකිරියාවක් වේවා හැබැයි මෙහෙන් ගියාට පස්සේ ඈ මේ ඉඳ දිගරොත් අපිට පාංශකුල දෙන්න හරි මේ කරදරයිනේ. ඒ නිසා මෙතනින් මගේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා මම හිතනවා පොඩි සාමිසලා උත්සාහ ගනීවි බුද්ධ පුත්‍රයෝ වෙන්න මේ කාය කර්ම වචී කර්ම මනෝ කර්ම සංසිඳවලා ලෝකෙට ආදර්ශයක් දෙන්න එසේ වෙන්න ලැබේවා